මේ සත්ත්ව සංඥා වශයෙන් දේශනා කරන ධර්ම ස්කන්ධයට පොකුරට සමූහයට සවන් දෙමින් දැන් ඇවිල්ලා ඉන්නේ 6 වෙනි සංඥාවට. ඒකට කියනවා විරාග සංඥාව කියලා. ඉතින් අපි අර කලින් ඉගෙන ගත්තේ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ආදී ඒ ක්‍රමයට ඊගාවට එන මේ විරාගයට එනකොට ඒක ටිකක් අර කලින් කලින් කියපුවට වැඩිය ගැඹුරකටපත් වෙලා තියෙනවා කියලා එක පැත්තෙන් කියන්න පුළුවන්. එතකොට මේ විරාගය නැත්නම් විරාග සංඥාව පිළිබඳව මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කිරීමට අපි සාධක සූත්‍රයක් වශයෙන් නැත්නම් සාධකයක් වශයෙන් ගත්තොත් ගිරිමානන්දේ සරුවච්චන් වහන්සේ මේ ප්‍රශ්නය අහලා සරුවඥ උත්තරක් දෙනවා. සරුවඥන් වහන්සේ දස සංඥා සූත්‍රය කියලා කියන්නේ ගිරිමානන්දේට ඒකේ සඳහන් කරනවා කතමාචානන්ද විරාග සංඥා. විධානන්ද බිකු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති. ආනන්ද මේ ශාසනයේ භික්ෂුවක් අරණ්‍යගත වෙලා හෝ රුක්ක මුල ගහක් මුලට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් ශූන්‍යාගාරයට ගිහිල්ලා මෙන්න මෙහෙම නුවණින් සලකා කල්පනා කර බලනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බාණං ඒ මිත්‍යක් තමන් වඩලලා දෙයේ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ආදි වශයෙන් වැඩිච්ච හිත එහෙම නැත්නම් තනිච්ච කය අනුව ඒ කිනාට පෙර නොවිච්ච නොසිතු නොවිරු නැත්තම් සිද්ධ නොවිච්ච ආකාරයේ හිතවිල්ලක් එනවා. ඒතන් සන්තන් ඒතම් පණීතං මේ සාන්තය මේ ප්‍රණීතය එනම් සබ්බ සංඛාර සමතෝ හිතේ සියලු සංස්කාරයන්ගෙන් වෙන් වෙච්ච වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් අපේ සාමාන්‍ය කමඩ කියලා නන චේතනා මොනක්වත්ම නැහැ. හිතාමතා මොනක්වත් නොකරන හිතක්. නැත්නම් හිතක් කියනට දෙඩි දෙයක ඒක මේ සංස්කාර ස්කන්ධය ක්‍රියාවක් නැහැ. සබ්බ සංකාර සමතෝ සංස්කාර සමත වේලා. සබ්බූපදි පටිනිස්සග්ගෝ අනාගත බලාපොරොත්තු කිසිවක්ම හිතේ නැහැ. යමක් පිටිපස්සේ අඹාගෙන යනව නෙවෙයි. යමක් පිටිපස්සේ ලෝබඳිනව නෙවෙයි. ඒතන් සන්තං ඒතන් පණ්ඩම් මේ මේ සාන්තේ මෙන් ප්‍රණීතේ නම් හිතේ කිසිම සලස්මක් නැහැ. සකස් කිරීමක් නැහැ. සංස්කරණයක් නැහැ, චේතනා නැහැ. ඒ වගේ සබ්බූපති පටිනිස්සග්ගෝ මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තන්නක්කයෝ. එතකොට යාට තේරෙනවා දැන් මේ මොහොතේ ඔය කියන ඉල්ලන දේ, ලෝභ කරන දේ, රාග කරන දේ, නන්දියක්, රාගයක් නැහැ. තන්නක්කයෝ. නිරෝධෝ මෙතන කියන්නේ අතරම මේ කියන පරිවිරාගෝ දැන් රාගය ඇත්තේ නැහැ මේක නිවන ඉඳපු ගමන් මේ හිත හිත චිත්ත චිත්තක්ෂණය ගිහිල්ලා හැප්පෙනවා මේ වෙලාවේ මගේ සැලසුම් නෑ හිතේ මේ වෙලාවේ මගේ අනාගත බලාපොරොත්තු නෑ ආන් මේ වගේ වෙලාවට මට අත්දකින්න පුළුවන් ඊයේ අපි කතා කරපු විදිහට ප්‍රහාණය කළ යුතු කාම තණ්හා කාම සංඥා ගිහිල්ලා එහෙම නැත්නම් ව්‍යාපාද විහිංසා ගිහිල්ලා හිත හිස් එහෙම නැත්නම් රාග ద్వේෂ මොහ කියලා අපි ගමුකෝ වෙන පැත්තකින් අන්නේ විදිහේ 10ක් ප්‍රතිලාහයක් නැහැ හිත ඒ වගේ පොදියටම එතන තියෙන රාග දෝෂ මොහ එහෙම නැත්නම් අපි වැරදි සංකල්ප වශයෙන් පෙන්නකොට කාම සංඥා ව්‍යාපාද සංඥා විහිින්නාස් විහිංස සංඥා කියන පොදියටම සරුවචනාන්දේ සමහර තැන් වලට තණ්හාව කියලා සඳහන් කරනවා. ඒ තණ්හාවට රාගය කියලාත් කියනවා. නන්දිය කියලාත් කියනවා. ඒකෙදි කියනවා සප්පීතික තණ්හාවට නන්දිය කියලා කියනවා. නිප්පීතික සංඥා තණ්හාවට රාගය කියලා කියනවා කියලා පසු කාලින ආචාර්යවරු වෙන් කරලා පෙන්නනවා. කෙසේ නමුත් ඒ තණ්හාව නැති මොහොතක් අද්දක ගන්නවා අහම්බෙන් වගේ. මෙන්න මේ අහම්බෙන් වගේ මේක දැකපු හැම වෙලාවෙම මෙතෙක් කල් අපි කිව්වේ පාළුයි කියලා කිව්වා, කම්මැලි කියලා කිව්වා, නීරසයි කියලා කිව්වා, එල්ලයක් නැති උනායි කියලා කිව්වා, හිත ආතතිගත උනායි කියලා කිව්වා, පාළුයි කියලා කිව්වා, කම්මැලි කිව්වා, මුස්පෙන්තුයි කිව්වා. භාවනා කරලා කරලා කරලා කරලා මේ ඔක්කොම ක්‍රමයෙන් නැති වෙච්ච වෙලාවකින් අනේක ඔය කොච්චර මුස්පීන්තු කතා කිව්වත් මේක සාන්තයි මේක ප්‍රණීතයි කියලා. අන්න එවැනි වෙලාවක ඒ සාන්ත ප්‍රණීත භාවය අහම්බෙන් වගේ මුලිච්චිච්ච වෙලාවක අහම්බෙන් වගේ මූණට මූණ දාලා ඉන්න වෙලාවක ඒක උපදවා ගත යුතු ධර්මයක් කියලා හිතුනොත් මෙතනයි නිවන කියලා හිතුනොත් මේකයි ප්‍රතිපදාව කියලා හිතුනොත් මේකයි කෙලෙස් අඩු තත්ත්වය කියලා හිතුනොත් මෙන්න මෙතෙන් බුදුරජාණන්සේ කියනවා මේක ආරම්භ වෙන්නේ මෙන්න මේ විරාග සංඥාවෙන්. මේක වඩනකොට විරාග චිත්තය පහළ වෙනවා. මේක වැඩෙන්න වැඩෙන්න විරාග චිත්තය කියලා කියන්නේ විරාගානුපස්සනාව වඩන වෙලාව. එතකොට යාට පහළ වෙන ඥාණයට කියනවා විරාගානුපස්සනා ඥාණය කියලා. ඒක යහ දිට්ඨියක්. ඉතින් වෙන පිළියකට කියනවා නම් මෙතෙක් කල නොදකින්න ඔබතන් කියාවු මේ මුස්පේන්තුයි කියාවු මේ පාළුයි කියාවු එකට තමයි අලුත් නමක් දාන්නේ. ඉතින් අපි උකට සිල් ගන්නවා, භාවනා මධ්‍යස්ථාන වල යනවා, දම්පතිව යනවා, දතපාරමිතා පුරනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්ති ලබන්න ඕනේ කියලා කියනවා. ඒ ඔක්කොමත් කරනක මම 15ක් යනකොට නදකින්න ඔබතන් කියනවනම් කොහේ නිවන් දකින්නද? දැන් වයසට යනකොට වෙන මොනව කරන්නද මේ වහින වෙලාවේ? ඒකෝට <laughs> හරි පාළුයි. වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් වැඩිම චුයින් ගම් හපනවා නැත්නම් බීඩි බොනවා එහෙම නැත්නම් කාටද කතා කරේ ඉන්නවා නැත්නම් රේන්ද ගොතනවා නැත්නම් මේ වූල් ගොතනවා අම්මන්ඩ ලැබෙන මොනවයි කරන්නේ මේක මේ විරාග සංඥාවක් කියන හැඟීමක් දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න එපායි බුද්ධ ශාසනයක් පිහිටවන්න එපායි පිහිටල උත්සාහ කරන්න එපායි උත්සාහ කරලා උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙන මේ කම්මැලිකමට හුද්ධි කලාව කියලා නමක් දාන්න ඒ කම්මැලිකමට විවේකයේ කියලා නමක් දානවා. ඒ කම්මැලිකමට විස්රාමයේ කියලා නමක් දානවා. ඒ කම්මැලිකමට පිරිච්ච ගතිය කියලා කියනවා. සම්පත්‍ති කර ගතිය කියලා කියනවා. මේකට තමයි බුදුහාමුදුරෝ මේ සංඥා ස්වරූපෙන් විරාග සංඥාව දෙන්නේ. ඉතින් ඒක හරිම අමාරුයි. මොකක්වත් නිසා නෙවෙයි නැති නිසා නෙවෙයි මේකේ මූණට කෙල ගහන නිසා. මේකට උණු වතුර වක් කරන නිසා. මේ පෑදිතියට බොරදිය දාගන්න එකට තමයි අපි මාන්නක්කාරකම් කියලා කියන්නේ, තණ්හාව කියලා කියන්නේ, සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔක්කොගෙම කරන්නේ මේක නම් නොදකින් ඔබතන් නොදොමගේ මොනවා හරි දෙයක ව්‍යාවෘත වෙලා ඉන්න හදනවා. ව්‍යාවෘත වෙන හැම දෙයකම කිංචන කියලා බුදුහාමර කියන මේ කිංචන වල තමයි පව් කියලා කියන්නේ. නිසා මොනම දෙයකට තේදිලා නැහැ. කහම්බෙන් වගේ වෙච්ච වෙලාවක හිතුනොත් මේක අනිත්‍යතාවයේ හරහා අනාත්මතාවයේ හරහා අසුභයේ හරහා ආදීනවේ හරහා මෙන්න මේ පාළු ගතිය 100%ක්ම සිපවලඳ ගත්තොත් 100%ක්ම බදා ගත්තොත් මේක තමයි ඒතං සන්තං ඒතං පනීතං එද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා මේකට කවුද විරුද්ධ වෙන්නේ විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවෙන් අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මේක ළඟාවීමක් කියලා. අපිට හිතෙන්නේ තිබුණ දේත් හොද පාළුවට ගියයි කියලා. අපිට හිතෙන්නේ තිබිච්ච අඳුර ගන්න තිබුණ කාරණාවක් නැති වෙලා මම නිකමෙක් බාටපත් වුණා නොකිසිවෙක් බාටපත් වුණා කියලා. මොකද මම කිසිවෙක් බාටපත් වෙන හැම වෙලාවකම සංස්කාරයක් වැඩ කරනවා ප්‍රනිදියක් තියෙනවා. මම ජීවත් වෙන්නේ අහවල දේ ලබා ගන්නයි. මේ මොන බඩකඩතු ලබා ගන්නද කියලා ඇහුවට ඒක දන්නෙත් නැහැ. බල්ලෙක් කියලා ඉවදුනොත් අසුචි පිටක් ලබා ගන්න වෙන්නේදී බලුකම ලබන්නේ. කබරෙක් කියලා ඉවදුනොත් බලුකුණක් ලබා ගන්න තමයි ලොකුම ලබා ගැනීම. ගෑණියක් වුණොත් පිරිමියෙක් ලබා ගන්නවා. පිරිමියෙක් වුණොත් ගෑණියෙක් ලබා ගන්නවා. ඒ උපදින උපදින ආත්මේ తත්‍ර తත්‍රාభిනන්දනී. ඒ ඒ වෙලාවට අල්ලනදී අල්ල ගන්න දහිලුවාට ඊට පස්සේ වෙන භවයකට ගියාට පස්සේ වෙන මොකක් හරි උපදියක් ඇති කර ගන්නවා මොනවත් ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා. ඒ උපදියක් නැත්නම් නිකමෙක් කියලා තමයි කියන්නේ. අපිට මේ බලාගෙන අහවල දෙයට යන්න ඕන කියලා එල්ලයක් නැත්නම් ඒ ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා කියනවා ඔය නවරියන් යකඩයා නැත්නම් අර යෝධයා මේ යෝධයා කියලා අපි කියමු. ඔය ලෝකෙ දෙලක්කාර මිනිස්සු හිටියානේ. ඉතින් කවදාරි මේ මිනිස්සෙක් නිකන් කිරිකජු කපනවා වගේ කිරිබිම්මල් නැටි කපනවා වගේ මිනිස්සු මරන්නේ. පුළුවන් වෙච්ච වෙලාවේ කවදා හරි මේ මනස හිරේට අහු වෙලා මරදඬු උතුන්නයි කියන්නේ. තව දවස් 7කින් මරනවා. මන්නෝගේට කරුල කාමරයට දාපුවාට පස්සේ ඒ මනසට සබ්බ සංකාර සමතෝ සබ්බූපදි වඩිනිසග්ගෝ වෙනවා. ආයි කොරන්න දෙයක්වත් නැහැ. ප්‍රාර්ථනත් නැහැ. දවස් 7 වෙනකොට මැරලා ඉවරයි. අන්තිමට මරණ දවසේ එළියට ගන්නකොට වැලි කෝණියක් වගේලු ඇදගෙනලු යන්න තියෙන බිම දිගේ අර සද්දන්ත පුරුෂයෝ හත්තු මරපු මිනිස්සයෝ එයාට මරණ දඬුවම දීලා කරුල කාමරයට දැම්මඩ පස්සේ ඔක්කොම ඉවරයි. ඒ මනුස්සයන් ඇහුවොත් එහෙම දැන් තමසෙට ඒ මරණකාරී ඉල්ලපු විදිහට තමසෙට ගෑණියක් ගෙනත් දෙන්නම් හොඳ රෑට මස්පස් සහිත කෑම එකක් ගෙනත් දෙන්නම් තමසෙට හොඳ සප්පසු ස්ප්‍රින් තීර කොටයක් ගෙනත් දෙන්නම් ඇඳක් ගෙනත් ගන්නම් කියලා මොනවා කියාවිද මොනවා ඉල්ලාවිද ආහන්නේ වගේ අපිට පුළුවන් කාලේ අපි පුදුමාකාර પરමාර්ථ තියාගෙන ඉන්න බලාපොරොත්තු තියාගෙන උපදී. ඒ උපදී ලැබුණාට පස්සේ ඒක ඇති වැඩක් නැහැ. එකක්. දෙක ඒක මාරු වෙන හැටි අන්තිම චපලයි. අන්තිම ෂටයි. අන්තිම මායාව. කවුරක සලකා බලන්නේ මම මෙච්චර තටමගෙන අඹාගෙන ලූ බැඳගෙන යන්නේ මොකද්ද? දැන් මෙතෙක් මම එහෙම කරගෙන යනකොට යම් යම් දේවල්ට ළඟා වුණානේ ළඟා වෙච්ච මොකද්ද හම්බෙලා තියෙන්නේ? කවදාවත් තෘප්ති කරන්නේ නමුත් ඒක කියලා දෙන්න කවුරක්වත් යන්නේ නැහැ මොකද මේ પરමාර්ථ නැති ජීවිතේ නිකමෙක් කියලා කියන නිසා. ඒ සරුවඥාන්ජ මේක කිව්වට පස්සේ සාර්පත්‍ය සාංශ අපට කතා කරලා කියනවා ඇවිත් මේක උපදවාගත යුත්තක්. එහෙම නැත්නම් අපි මේක මුස්පේන්තුවට දාලා කම්මැලිකමට දාලා නීරසකමට දාලා ඒක අපිට වෙච්චි අභාග්‍යයක් කියලා හිතලා ඒක දුරුවන් කරනවා. ඒ නිසා අපි රාගයට කැමති වෙනවා. නමුත් රාගයේ වෙනුවට විරාගයට කැමති වෙලාවක් පටන් ගන්න විරාග සංඥාවෙන් අන්නේ විරාග සංඥාව කිසිම කෙනෙකුගේ ජීවිතයක හිග නැහැ. ඕන වෙලාවක තියෙන අපිට ඒක අඳුන ගන්න බැරිකමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා රාගෙනම් තණ්හාවනම් නන්දියනම් සංසාරයට බැඳෙට බැඳිල්ල කෙලස් අඩු වෙනකොට නන්දි රාග ලෝභ අඩු වෙනකොට විරාගය පහළ වෙයි. නමුත් විරාගය අඳුනන්නේ නැත්තම් නැත්තම් විරාගයට ද්වේෂ කරනවා නම් විරාගය ආපුවාම කාලකන්නිකමක් මුස්පේන්තුවක් පාළුවක් තනිකමක් නීරස දෙයක් ඒකාකාරී දෙයක් කියලා ඉතින් ඒ වෙනුවට අපිට ලෝකේ කොච්චර දේවල් ගෙනත් දෙනවද ඒක බැන්න රූප බලාපං එහෙම වෙනවා සද්දාහපං එහෙම නැත්නම් ගඳ බලාපං මේක රස බලාපං මේක පහත විඳපං මේක හිතපං කියලා ලෝකයා දෝරේ ගලන්නේ මේ දේවල් ගෙනත් දෙනකොට අපිට පේන්නේ ඒ ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ගෙන දෙන දේවල් නත්තල් පප්පවා. හරි පොඩි ළමයිට නත්තල් පප්ප ඇවිල්ලා අරක දෙනවා මේක දෙනවනේ කියලා. අන්තිමට වෙන් කවදාකවත් සතුටු වෙච්ච මිනිහෙක් ලෝකෙක ඔයක්වත් දැකලා තියෙනවද? රූප බල්ල ඇති වෙච්ච එකෙක්. තත් දහලා ඇති වෙච්ච එකෙක්. ඒ වෙනුවට බුදුරජාණන්සේ දෙනවා සම්පූර්ණ විප්ලවීය උත්තරයක්. ශබ්ද නැති, රූප නැති, ගන්ධ නැති, රස නැති, පහස නැති, ඇස නැති, කය නැති මේ කන නැති, නාසය නැති, දිව නැති තැනකට ගිහිල්ලා බලන්න කිසිම කරන දෙයක්වත් නැහැ, බලාපොරොත්තුකුත් නැහැ. මේක බංකොලොත් වීමක්, කාලකන්ණි වීමක් වෙනුවට මේක භාවනාවේ ලාභයක්. මේක භාවනාවේ ලබාගත දෙයක් කියලා ඒකට සංඥාව පහල කරන්න පුළුවන් ද කියන එක තමයි මේ විරාග සංඥාව කියන්නේ. ඒක සාරිපුත්‍ර සාංශන්දාගෙන මේක උපදවාගත යුත්තක්. උපදවාගත යුතුයි කියලා කියන්නේ මේකට මේ යහ කල්පනා මේ විදියට මේක දිහා බලනවා කියන එක බුදු කෙනෙක් මිස ශ්‍රීමුක දේශනාවක මිස කවදාකවත් අපේ නෑදෑ එක්කත් අපි දන්න කෙනෙක් අපට කියන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්න දන්නේ අපිට පාළුව නැති වෙන්න මොනවා හරි ගෙනත් දෙනවා. ඉතින් අපිට හිතෙන්නේ එයා මේ දෙේ හරි යාට විතරයි කක්කමක් තියෙන අමාරුව කියලා. නමුත් කවදාකවත් එහෙම දෙයකින් තෘප්තියක් ලබන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ලබන ඉදිරිපත් වෙන මේ විරාග සංඥාව භාවනා ජීවිතයකදී පස් පොලකින් වර නැගෙනවයි කියලා පටිච්චසමුප්පාද මාර්ගය විස්තර කරපු එකක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්තානුපස්සන පොතේ සඳහන් කරලා තියෙනවා මේ විරාග සංඥාව කෙනෙකුට හමු වෙන හැටි විරාග සංඥා කෙනෙකුට ප්‍රසිද්ධ වෙන හැටි විරාග සංඥාව කෙනෙකුට ප්‍රකට වෙන හැටි විරාග සංඥාව කෙනෙකුට අනුමත කරන්න හිතෙන හැටි සිද්ධ වෙන්නේ ටික ටික ටික ටික ටික තමයි ඒකේ පළවෙනියම පෙන්වන්නේ අපි යම් වෙලාවක කවුරු හරි කියපු නිසා හරි කමන්නේ ගෙවල් දොර අතහැලා දාලා ප්‍රියවස්තු අතහැලා දාලා මේ වගේ තැනකට එනවනේ ඒ පිය මෙතෙන් ආවට පස්සේ අපිට පේනවනේ මේ වගේ අපි ඉල්ලන බලාපොරොත්තු පහසුකම් ටික නැහැ කියලා නමුත් කවදා හෝ මේ ආපු ගමන සාර්ථක වෙන්නේ නැත්නම් මේ తాවකාලිකව හෝ gedirin එළියට බහැපික සාර්ථක වෙන්න මේ තියෙන දේෙන් සතුටු වෙන්න ඉගෙන ගන්න වෙනවනේ අපට ගෙවල් දොරවල් නම් ඇත්තටම මේට වැඩිය පහසුකම් තියෙනවා. නමුත් දැන් අපි ඇවිල්ලා ඉන්න මේ තැන අපහසුකම් නෙවෙයි අපහසුකම් තමයි ඇත්තටම තියෙන්නේ. නමුත් මේක නිවනට මේක පහසුයි. ඒ නිසා මේ තියෙන දුෂ්කරතාවලට අගයක් දෙන්න දන්නවනම් මේ කියන නිස්සරණයට මේ කියන අබිනිෂ්ක්‍මණයට අගයක් දෙන්න දන්නවනම් මන් දකින්නේ ලෝකේ තියෙන එකම සංවිධානයයි භික්ෂු සංවිධානය තමයි බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. කැලියට ඵලයන් කියලා කියන්නේ. ගහක් මුලට ඵලයන් කියලා කියන්නේ. ශූන්‍යාගාරට ඵලයන් කියලා කියන්නේ. ඒකල ගිය කටියට පදක්කම් දෙනවා. කැලියට වෙලා හිටපන් මේ ලස්සන ගෙවල් දොර අතහැරලා කැලියට ගිහිල්ලා බාලදක්ෂ ජම්බෝරියක් කරනවා. ජම්බෝරිය කළා ජීවත් වෙන්න පුරුදු වෙනවා. මේක තමයි සරුවචනහන්සෝ පැවිද්දණ්ඩ කියලා දීලා තියෙන්නේ. බාහන කරන අයට දීලා තියෙන්නේ. නමුත් මේ බාල බාලදක්ෂයා කැලේට ගිහිල්ලා කූඩාරමක් ගහගෙන ඉන්න වෙලාවේදී ගෙදර ගැන කල්පනා හිතුවොත් නද්දකේ විතරක් මේකේ මඳුරෝ ඉන්නවා නද්දකේ විතරක් මේ රැහැයෝ කෑ ගහනවා නද්දකේ විතරක් කූඩල්ලෝ ඉන්නවා ගෙදර හිටියනම් මට අර තැප මේ තැප දුන්නයි කියලා ඒක බාල යක්ෂයෙක් නේ මොන බාල දක්ෂකමක්ද මේ යෝගාවචර ගොඩාක් බාල යක්ෂයෝ තමයි මෙහෙට එන්නේ ඇවිල්ලා මෙහෙ තියෙන අඩුපාඩුකම් කෑ කෑ ගහන්න පටන් ගන්නවා ගෙදර තියෙන පහතුකම් ටික ඉල්ලනවා ජීවුණන් ගෙදෙට්ටලා හිටපල්ලා රැයට කලබුදියල්ලා මෙහි ඒක දෙන්න නෙමෙයි කතාන්නේ. ඊට පස්සේ හිතන්න මේ විරාග සංඥාව පුරුදු කරන යම් යෝගායතට මේක අබිරමණය කරන්න හිතනොත් අනේ මෙතන තමයි ගැළවෙම තියෙන්නේ. කවුරු හරි තම්බරන් දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියාගෙන අපි ඔක්කොම එක පවුලේ අය වගේ සමසේ ජීවත් වෙන කොච්චර වටිනවද මෙතන ඉන්න කාගේවත් ওই ඡන්ද ඉල්ලන්න ඕන කමක්වත් එහෙම නැත්නම් මේ බිස්නස් එකට ඇඩ්වර්ටයිස් කරන්න ඕන කමක්වත් නැහැ මේක අගේ කරන්න දන්නවනම් ඒක ඉස්සල්ලාම හම්බෙන විරාග සංඥාව. මේ හම් වෙන පොදු පහසුකම් ටික මත අපි වැඩමුළුවක් කියලා කියන රිට්‍රීට් එකක් කියලා කියන්නේ ඒ ඇට්මොස්ෆියර් එකේ වාතාවරණයට ප්‍රිය කරනවා. ප්‍රිය කරනකොට ඉබේම ගෙදරතොර ඉන අලියත්තුන්ට රත්තරන් මිනිමිතු පිළිබඳ විරාගයක් පහළ වෙන්න ඕනේ. එතෙන් මෙතන ඉඳගෙන ඒක අභිරමණය කරනවනම් ඒකට විරාග සංඥා කියන්න බෑ. ඒ නිසා මෙතෙන්ට ඇවිල්ලා යම් දවසක ඒ කෙනා මේ ආරණ්‍ය தත්ත්වේ එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථාන தත්ත්වේ බොහොම හොඳ එකක් කියලා පිළිගන්න. පිළිගන්න වෙලා කොයි වෙලාවක හරි මේ දෙන උපදේශ පන්තියට වාඩි වෙලා තමන්ගේ කයට හිත දාලා ඒකත් මල වාතේ තමයි එහෙන් කහනවා මෙහෙන් මදුරුවෝ මෙහෙන් සද්ද ඇහෙනවා මේ මල හොන්තුව. ඒනට මේක අභිරමණය කරනවා. ගියෙත් ඕනේ අරණ්‍යයත් ඕනේ දැන් ඉන්නේ කයේ කයෙන් හැම වෙහෙසක්ම කයෙන් හැම දරතයක්ම කයෙන් පරිලාහයක්ම හිතන පියවර දෙකකින් මම දැන් අනම්මනම් බේවලා තැහැරලා කයෙන් එන දුකට කයෙන් එන දැනුමට කයෙන් එන අත්දැකීම අබිරමණය කරන්න ගන්න මේකට ඕන නම් මෛත්‍රිය කියකි මේකට ඕන නම් manussත්ත්ව ප්‍රතිලාභේ අගය කරන දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභා ක්ෂණ සම්පatti. ඉතින් මේක දන්නවනම් මෙයාට කියන්න එච්චරම හොඳ දේවල් නෑ කායට හිතාපුවාම. ඉඳගෙන ඉන්නවා සමබර නෑ. එක පැත්තක් බර වෙනවා එක පැත්තක් රත් වෙනවා එක පැත්තක් කූබිදුනවා වගේ පේන එක තමයි සැපත් දැනෙනවා මෙන්න මේ පොදියට රාග කරනවායි කියලා කියන්නේ කැමැති වෙනවායි කියලා කියන්නේ කාමයට විරාගය. gedara dora තියෙන සැප සම්පත් වලට විරාගය. අරණ්‍ය පිළිබඳ ඕනෙත් නැහැ. දැන් කයේ තියෙන මෙන්න මේ විදිහට ඒක සමුච්ඡේද ප්‍රහාණය කියලා වර එක යම් යම් වාතාවරණ තත්ත්වයකටදී අපිට දැක් ගන්න පුළුවන් විරාගය. ඒක පෙන්වන්නේ වතුර කඩක පාසි බැඳිලා තියෙනවා වැවක. නැත්නම් සල්වීනියා පිරලා තියෙනවා. නන්න අඳුන කෙනෙකුට කිව්වොත් නන්නතර වතුර කඩක් තියෙනවා ගිහිල්ලා වතුර කලයක් ගෙනින් කියලා යාවි ගියාපල්ලා කියාවි. එතන වතුර ගඩක් නැහැ. එතන තියෙන තන නිල්ලක් වාගේ කියලා. මොකද පහසු වලින් වැහිලා තියෙන්නේ. ඒත් ගෙදරමංශය කිදැයි ඔය පහසි තිබුණට ඔය කලෙන් එහාට මෙහාට කරන පහසි යට තියෙන වතුර හරි පිරිසුදුයි. ඉතින් යාගිල්ල කලෙන් එහාට මෙහාට කෙරුවාම යට තියෙන වතුර ටික පේනවා. අර පහසි සමුච්ඡේදනය වෙනකොට යට වතුර පේනවා. හැබැයි බැලු බැලමට නම් ඒක තනනිල්ලක් වගේ පේන. අන්න වගේ වරෙක් අපිට තේරෙනවා මේ වගේ ඉඳලා හිටලා අපි පික්නික් එකක් යනවා නැත්නම් හයික් එකක් යනවා කියලා කියන්නේ එහෙම නැත්නම් කැලේකට යනවා මෙහෙම ඉන්නවා කියන එකේ මොකද්දෝ තියෙනවා රසවත් පැත්තක්. මේ කාම සුඛේ වෙනුවට එහෙමත් මොකද්දෝ සුඛයක් තියෙන. ඊට පස්සේ ඒ වගේම එකක් තියෙනවා තමන්ගේ කයට හිත දාගත්තට පස්සේ. ඒ වෙලාවේ කාමේසා කාම සංඥා අයින් වෙලා කයේ හිත හිටින වෙලාවක ඒකෙන් දැනෙන දරතේ පවා, කයෙන් දැනෙන වෙහෙස පවා, කයේ දැනෙන මේ නూరుරු පුරුදු ගතිය පවා අභිරමණය කරන්න පටන් අරගත්තොත් ඒක තමයි පළවෙනිම විරාග සංඥාව හටගන්න හැටි. මට වෙන මොනකින් නෙවෙයි මම සතුටු වෙන්නේ ඇතුළත කයෙන්. මම දැන් මෙතන ඉන්නවයි කිය. මෙතෙක් කල් අපි හිතුවේ කයට විල්ලුද දෙන්න ඕනේ. රූප පෙන්වන්න ඕනේ. ශබ්ද අහන්න ඕනේ. ගන්ධ රස පහත දෙන්න ඕනේ. ඇහැ පිනවන්න ඕනේ, කන පිනවන්න ඕනේ, නහය පිනවන්න ඕනේ, දිව පිනවන්න ඕනේ, කය දැන් මොකක්වත්ම නැහැ. රූප පේන්නේ නැති වෙලාවේ සැපයක් තියෙනවා. සද්ද ඇහෙන්නේ නැති වෙලාවේ සැපයක් තියෙනවා. නාසයට ආනාපාන නොදෙන්න වෙලාවේ සැපයක් තියෙනවා. දිවට කටට රසක් නැති වෙලාවේ සැපයක් තියෙනවා. ඉඳගෙන ඉන්න කොට්ටෙත් වදින්නේ නැති වෙලාවේ සැපයක් තියෙනවා. ආන්නේ සැපේට අපිට කියන්න පුළුවන් ඉන්ද්‍රිය බද්ධ නැහැ. රූප ශබ්ද ගන්ධ රස මත නෙවෙයි තියෙන්නේ මේ හැපේ. අනික නැතුව නෙවෙයි මේක උපදවා ගන්න අපි දන්නේ අපි හැම වෙලාවෙම හිතනවා ඇහැට රූප පෙන්වන එක තමයි පොහසත්කම. කණ්ඩ සද්දාහන එක තමයි පොහසත්කම. නාසයට ගඳ සූද පෙන්වන එක තමයි පොහසත්කම. දිවට රසම සුළු දෙන එක තමයි පොහසත්කම. පස්සට විල්ලුද දෙන එක තමයි පොහසත්කම. ඒවට අපි කියනවා සුඛ උපභෝග වස්තු කියලා. දැන් කයෙහි ඉඳගෙන ඉන්න කයෙහි සම්පූර්ණ පිරිච්ච ගතිය සම්පූර්ණ රසයක් ඇති වුණා නම් ඇහත් රූපත් දෙකම නෑ ඒ වෙලාවේ. අද දවල් උත්සාහ කළ තිබුණේ ලියන්න සක්මන් කරනකොට හරි ඉඳගෙන ඉනකොට පුදුමාකාර සැපයක් දැනෙනවා. ඒ වෙලාවේ ආශ්වාස ප්‍රශ්වාසයක් නෑ, කයත් නෑ, ඇහත් නෑ, කනත් නෑ, නාසයත් නෑ, දිවත් නෑ, රසත්. මොකක්වත් නෑ. මේක පුළුවන් වෙයිද බුදු කෙනෙක් ඇර වෙන කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්නේ. එහෙමනම් මේ ලෝකයක් මේ දේශ දේශාන්තර තියෙන උපකරණ ආයුධ ගෙනල්ලා සුකෝභෝගේ දේවල් ගෙනල්ලා මේ රට දියුණුවනයි කියලා මේ নানা ආකාර රූප වායිනී හදාගෙන සද්ද වායිනී හදාන ගඳ රස පහත පුරවගෙන යන මේ ලෝකෙට පිස්සුද කියලා හිතෙනවා. ඉතින් බුදුජානකේ එහෙම කියනවා රබ්බේ මුතජන පුතුජන උම්මත්තකා මේ මිසක වැඩිම මේ කුප්පණේක ඒ වෙනකොට සංසිඳව ගන්න ගියොත් විඳින්න පුළුවන් කියලා කියනවා. යම් කිසි විදිහක සංඥාවක් ගන්න පුළුවන් මට ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය තුළ මේ බුද්ධ ශාසනය තුළ මං ක්ෂණ සම්පත්‍ය උපයාගෙන පුදුමාකාර සැපයක් මට ලැබෙනවා කියලා ප්‍රකාශ කරනවා. ආද කරිච්ච කමඨාන් වාර්තා 6යි මං හිතන්නේ තුනේ පහකම තිබුණේ ඔච්චරයි. මොකක්වත් නෑ. කායට හිතාව මං හිතුවේ බුදුම සැපක. මෙන්න මේක ගියාට පස්සේ ඒ කෙනා මේ තමන්ගේ කය අබිරමණය පරිහරණය කරමින් වර්තමානයේ හිත පවත්වමින් ඒක ප්‍රකාශ කරන්න හිතෙනවයි කියලා කියන එක. ඒකයි මේ කමඨාන් වාර්තාවට ඇතුල් කළ යුත්තේ. ඒකයි ප්‍රකාශ කළ යුත්තේ කියලා හිතෙන එක අපේ චින්තනයේ විශාල පරිවර්තනයක් නේ. අපි මෙතෙක් කල් ලියපු රචනා ගැන හිතන. අපි මෙතෙක් කල් කවි ලියපුවා, సౌందర్యාත්මක දේවල්, චිත්‍ර ඇඳපුවා ඔක්කොම තිබුණේ බාහිරේ සැපේනේ. මුළු විද්‍යාවම යන්නේ බාහිරේ සැපේනේ. මුළු ලෞකික ලෝක විශ්ේම යන භාව සැපේන බුදුදහම කියන අතුරට දාලා මේ කය වර්තමාන මොහොත අභිරමණය කරනවා කියන එක අගය කරන එක ඉස්ලා වෙන්නේ ක්ෂණ බංගුර විදිහට තදංග විදිහට කියලා කියනවා. ඒ නිසා බණත් අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ සිල් රකින්න ඕනේ සමත කරන්න ඕනේ විපස්සනා කරනකොට කරනකොට කරනකොට කොයි වෙලාවක හෝ බාහිර කිසිම දෙයක රඳාන පැවති වර්තමාන මොහොත ලැබෙන මේ සැපේ දැකලා අඩේ මේකනේ මේ බුදුහාමතුරු මේ කියලා තියෙන කියන එක කාට හරි චිත්තක්ෂණයකට වැටහුනොත් ඒකේ යාගේ සංසාර ගමනේ ගඟ දිගේ ඉහළට පිහින චිත්තක්ෂණයක් කරනවා හැබැයි ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණය පස්සේ චිත්තක්ෂණය දෙකම ගඟ දිගේ පහළට යන චිත්තක්ෂණය මේ නිසා යාට ඒක අහුවෙන්නේ නැහැ මේක වෙන් කරලා. ඒ නිසා මහජීසයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා භාවනා කරන ඉඳපු ගමන් කෙනෙකුට මේ එනවා හිතවිලි. අහම්බෙන් එනවා දැන් නම් දරුවෝ ඕනෙත් නැහැ මට මොකක්වත් නැහැ රත්තරන් මිනිමුතුත් නැහැ හැබැයි භාවනාවේ ඇතුලෙන් මොකද්ද මිහිරියාවක් එනවා ඒක නම තීටි ඉස්සෙල්ලා ඊට පස්සේ ආයෙත් දරුවෝ මතක් වෙනවා ආයෙත් ගෙදරදොර මතක් වෙනවා ආයෙත් භෞතික දේවල් මතක් වෙනවා එතකොට අර හිතවිල්ල ඡන්දෙන් පරදිනවා කාම හිතවිලි රාග හිතවිලි වලින් ආයෙ පිරෙනවා. නමුත් මේ යෝගාවචරයට චිත්තක්ෂණයට පේනවා මට ඕනේ නම් අවශ්‍ය පහසුකම් ටික දුන්නොත් අවශ්‍ය ආසන්න කාරණා ටික දුන්නොත් මට මේක ගන්න පුළුවන්. මොකද මේක බාහිරේ ඉඳන් පවතින එකක් නෙවෙයි. ඇතුළත තමන්ට තමන් පිළිබඳව සන්තෝෂ වෙන එක. තමන්ගේ කය පිළිබඳව ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභයේ පිළිබඳ සතු දුර්ලභ වස්තුවක් විදිහට හොයන එක. වර්තමාන මොහොත බුද්ධ ශාසනේ තේරුම් ගන්න එක තියෙනවා. නමුත් ඒක පෙළ ගැහෙන්නේ ඒකයි ප්‍රශ්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා මේක අත්දකපු කෙනා හිතනද ඊට පස්සේ මේ චිත්තක්ෂණේ වැඩිවීම පිණිස මං කවුරු ඇසුරු කළ යුතුද? කොහේ ඉන්න ඕනේද? මොන වගේ කෑමක් කන්න ඕනේද? මොන වගේ දෙයක් කරන්න ඕනද කියලා විපරම් කරලා බැලුවොත් කියවන්නේ ත්‍රිපිටකේ 84000ක් ධර්මස්කන්ධයේ තියෙන ඔච්චරයි. යන්න ඕනේ නම් මෙන්න කරපු ඇත්තන්ගේ විස්තරය. යන්න ඕනේ නැතුව ත්‍රිපිටකේ කටපාඩම් කරලා උරච්ච කරලා නළලේ ගෑවත් ඇති වැඩක් තියනවා. මේ මේ විරාග සංඥාව සඳහා නෙවෙයි නා. අද දෙන ඔය PhD වල විශ්වවිද්‍යාල වල දෙනේ වගේ විරාග සංඥාදී මොනම හැඟීමක්වත් නැහැ. ඒ ත්‍රිපිටකේ දන්නවයි කියලා කිව්වට ඒක නෙමෙයිනේ කියන්න ඕනේ. ඉස්සෙල්ල නිසා Tamanට හැඟීමක් එන්න ඕනේ. බුද්ධ ආදී උත්තරමෙන් ආසලා වෘද්ධ 2600ක් මේ ගෞතම සම්බුද්ධ සාසනේ කී දාහක් අනන්ත වාලුකා ගංගා බුදුජනනාංශය සඳහන් කරන අපකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා ගංගා නංගගේ තියෙන වැලි වලට වැඩිය ගංගා නංගගේ වැලිසල තියෙන වැලි අටට වැඩි රහතන් වහන්සේලා මේ ලෝකේ අපි මේ තාමත් රූප බල බල සද්දා ගන්ධ බල බල රස බල බල පහසල බල බල ඉන්නවා අනේ කවදද මොළ ධාතුව පෑදෙන්නේ කියලා කල්පනා වුණොත් ඒ විදිහට කල්පනා වුණොත් එයාට එකක් කරන්න වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කට පරිස්සම් කරගන්න වෙනවා. ඒකෙන් තමයි අපිට හුඟක් වර්ධින්නේ. Tamanට පුළුවන් නම් ඒකපට යන්න චිත්තක්ෂණයක හරි යහතේ විදුලියක් වටන වෙලාවේ දැකපු ඡායාවක් වගේ හෝ මේ විරාග සංඥාව පහළ වුණා නම් ඔක කටමැද දොඩවන්න යන්න එපා. මොකද අහල බලලා ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ, පිහාට්ටෝ. ඒගොල්ලත් ඒකෝ කියන්නේ කිව්වොත් මේගොල්ලෝ අපි පිස්සන් කොටුවට ගිහිල්ලා දාන. මේ ලෝකේ ඔක්කොම කාමෙන් නරද මේ කරමින්න මේ අමුතු පිස්සුවක් ඇදිලා මොනවත් නැතුව සැපක් තියනවායි කියලා කියනවා. එහෙමනම් කොහෙද මේ දල ජාතික නිෂ්පාදනය හොයන්නේ කොහොමද? ඒක පුද්ගල ආදායම ගැන කොහොමද ලෝකෙම ඉන්නේ කොහොමද පොහසත්තු දුප්පත්තු හොයන්නේ කියලා ඊ මිනිස්සයා නිකන් පිස්සෙක් කෙනෙක් කාටවත් ඔවා කියන්න යන්න එපා. මට මුලින්ම ධම්මික හඳුර කිව්වේ ඒකයි. භාවනා කරනවා කියලා කාටවත් අඟවන්න නම් එපා. අඟවපු ගමන් මේකට අලි හතියට මේ අරියාදු. ඒ ධම්මික හාමුදුරුවෝ මේ සාංචේ මේ ශ්‍රාවස්තියදී පැවිදිලා තියෙන්නේ. පැවිදිලි වෙලා පස්සේ ගියාලු ආයෙත් මෙල්බන් නගරේ. ගිහින් බලනකොට දවල් 10 විතර වෙනකොට කිසිම කඩයක් කරලා නැතුළු ඔක්කොම වහලයි තියෙගොල්ලෝ. අපේ වගේ දවල් පැවිදි කඩවල් හරින්නේ රථාකරණලයි කඩවල් වහලා. ඉතින් මේ සාන්ති යනකොට මේ පැට්‍රල් ෂෙඩ් එකේ විතරක් කඩේ ඇරලා දුනලු ඒකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා දැන් මේ හාමුදුරු කෙනෙක්. දැන් මේ කතා කරන්නේ 70 දශකේ. 1970 දශකේ. හරස් වීදියේකට යනකොට කුණු එකතු කරන ලොරිය එනවලු. කුණු එකතු කරන එක සාමාන්‍ය මම දැකලා තියෙනවා බ්‍රහස්පතින්දා නගරේ කුණු වෑන් එක එනවා. මේ ස්වාමීන් වහන්සේ අර පැත්තෙන් එනවලු ඒ හරස් පාර මග ආරවන්න. ඉතින් එහෙම එනකොට අර වයන් එකට යන්න කල් තිබුණලු. ඒ කියන්නේ කුණු ලොරියට යන්න කල් තිබුණලු. මේ ශාංශය එනකන් නතර කරලා ඉඳලා කෑරලා තටට කෙල එකක් ගහලා ගියා. තුක් ගහලා. මොකද මේ මේ ශ්‍රමණේගේ දර්ශනය පෙන්වන්න බෑ මිනිසුන්ට. රසනාඳුන පෙරේතේ. මිච්ඡර ලෝකේ හසතියෙදි මියාකම සිවුරක් ඇඳගෙන මොකද්ද මේ කරන වැඩේ? කෑරලා කෙල රිත්තක් ගහලා ගියා. අපි පැත්තෙන් හිතන්නවත් බෑනේ මොකද අපි ශ්‍රමණව දැකලා තියෙනවා. ඒ නිසා අපි විරාගයේ පිළිබඳ හොයන්න යනවා නම් රාගයේ ඉන්න ලෝකෙට අපි බරපතල අභියෝගයක්. ඒකට ලෝකෙ කැමති නෑ. අපි තකතිරුකමට අපි කියන්න හදනවා. අපි භාවනා කරන්න යනවා. අපි අරේ යනවා මේ. ඔවා කරන්න ගියාම කාට වරද්ද ගත්තට පස්සේ ඉතින් මේ මිනිස්සු අපි පිස්සු කරනවා. ඒ නිසා කොයි වෙලාවක හරි Tamanට නිරෝ මේ විරාගයක් පිළිබඳ හැඟීමක් අත්දැකීමක් දැනීමක් ආවනම් ඒක biju රකින්න කිකිලියක් වාගේ නාගමාණික්කයක් දරන නාගරාජෙක් වගේ කාටවත් අඟවන්න එපා. අඟ වැව්වොත් මිනිස්සු හිතන්නේ මේ මිනිස්සේ ඔළුව නරක කළා කියලා. ඒ නිසා තදංග වශයෙන් හරි ලැබුණා නම් ඊට පස්සේ කාට පරිසම් කරගන්න පුළුවන් තරම් කතා කරනවා නම් කතා කරන ධර්මයක් නැත්නම් කතා කරන කන්නේ. දෙක සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ නාරාම්පකාර දේවල් ඔළුවේ දාගන්න එපා. දාගත්තොත් අපි කායික වශයෙන් ක්‍රියාශක්තිය වැඩි වෙනවා tempatකම නැති වෙනවා ඒක නිසා කම්මාරාමතා භාසාරාමතා කියලා සරුවචන්සමගේ පෙන්න භාසාරාමත කියන්නේ කතා කරන්න තියෙන ආසාව කම්මාරාමතා කියන්නේ දේවල් කරන්න තියෙන ආසාව මේව ප්‍රධාන බාධාවල් මේ විරාග සංඥාව වඩන කෙනාට ඒ විදිහට නොකල යුතු රාශියක් බුදුරජාණන් පිළිබඳ අන්තිමට බුදුරජාණන් පෙන්නන්නේ සම්මා ආජීවය තමන් මේ බඩ රස්සාවට කීයක් හරි හම්බ කරනවා මිස මේ සුඛෝපභෝගීත්වයට කියාපාණ්ඩ සුඛෝපභෝගී දේවල් වලට යන්න එපා. ඒ යෑමත් එක මේ විරාග සංඥාවට වසන්ඳ බෑ. ප්‍රයෝජන සරල කැම ටිකක් ගන්න. ඒකේ ප්‍රශ්නේ නෑ. දවසට අපි ගන්න මේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් කොයිට වැඩි ඕනේ අපිට. ඊට වෙඩි මොකක්වත් ඕනේ කරන්නේ නෑ. ඊට පස්සේ අපිට විලි වහගන්න දුම් ගන්න මේ කාමේ දනවන්න නෙමෙයි. මේ හාමුදුරනේ තිරක් අඳගත්නම් බලන්න කොච්චර ලස්සනද කියලා. හරි හතරසෝ કોઈ මොකක්වත් නැහැ ඕගොල්ලන්ගේ මේ මේ මෝස්තර දාලා කපන්න මොකක්වත් දෙයක් නැහැ. හරි හතරස් දාගත්තට පස්සේ හොඳම ඇඳුම ලගින්න ගියක් ඕනේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒක ලගින්න ගියෝ නමුත් මේක මේ රට ප්‍රකාශයට ඉවල් ලදන්න ගියා. ලෙඩට බෙහෙත් ඕනේ. උකට උච්චර කෑ ගන්න දෙයක් තියෙනවා. මෙන්න මේ සිව්පසේ දැනගෙන ආජීවය සකස් කරගන්නවා කියන එකයි මේ විරාග සංඥාව අතර උගා දුරස්ත සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඉතින් අපිට වරදින තැන තමයි යෝග. භාවනා හරි ගියාට පස්සේ විරාග සංඥාව පිළිබඳ මතයක් ආවට පස්සේ දැනුමක් ආවට පස්සේ ඒ කෙනා ඒ විරාග සංඥා වර්ධනය පිණිස සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය අනුව හික්මීමකට යනවනම් ළඟ ඉන්න අබෞද්ධයට උනත් තේරෙනවා මේ මනුස්සයා ඉස්සර වගේ කෑකොත් සංගහන්නේ සුඛෝපභෝගී කරන්නේ අර පිරිමැසුන් දායක ජීවිතයකට යනවා. ඒක ස්වභාව ධර්මෙත් එයාට කැමති. සතා ස්වරූපියත් කැමති. ඒකදී අද අද මේ ලෝකේ තියෙන භාවනා ක්‍රමවල ඒ පැත්ත ගැන කද්දාවත් කතා කරන්න. මොකද භාවනා මෝස්තරයක් කරගන්න. එහෙම නැත්නම් මේ විරාග සංඥාවට නෙවෙයි භාවනා කරන්න වෙන විදියට කියන වෙන මොනවදෝ પરමාර්ථ. නමුත් කරගෙන කරගෙන යන තමන්ට වැටහෙනවා නම් විරාගය කියලා කියන්නේ රාගයේ අනිත් පැත්ත, නන්දියේ අනිත් පැත්ත, තෘෂ්ණාවේ අනිත් පැත්ත. මට ඉස්සර වගේ නෙමෙයි ලොකු ආසාවල් නැහැ. ආසාවල් අඩු වෙනවා. ඒක තමයි ක්‍රමේ. ඒ ක්‍රමයේ දිගේ මං ඉදිරියට යන්න ඕනේ කියලා. ඒකට ගැළපෙන කම්මනේ කතා කරලා ඒගොල්ලත් එක්ක ඉන්නවනම් ඒ ගමනේ යම් පහසුවක් ලැබෙනවා. නමුත් එහෙම ඔක්කොටම ලැබෙන්නේ නැහැ අවස්ථාව. ඒකට හේතුව අපි ඒකට ක්‍රමවේදයක නැත්නම් ඒකට ශිල්පීය දක්ෂකම නැහැ. ඒ නිසා විරාග සංඥාව වැඩෙන වෙලාවේ තදංග මට්ටම ඉක්මවල කය විරාගයට යනකොට ඒ කෙනා හරීම සූක්ෂමයි හරීම ප්‍රයෝගශීලී මේ තමන්ගේ විරාග සංඥාව කඩා ගන්න තු ඉදිරියට යන. ඒ නිසා ඒකට පසුබිම තියෙන කාලෙට අපි කියන බුද්ධ ශාසනයේ තියෙන කාලේ කියලා. හිතාගන්න බුද්ධ නැති බුද්ධ ශාසනය නැති කාලෙක අපි කොච්චර ආසාවෙන් භාවනා කරත් අපිට හීනකින් අත් ඉඩක් හම්බ වෙයිද කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙද්දි මෙච්චර අමාරුනා. ඒක නිසා ඒ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් වැඩ ගන්නවා කියන එක මේ ලෝකයා දෙන එකක් නෙවෙයි. භාවනා කළා Tamanට තේනවා නම් මේ පැත්තේ ඕජාව තියෙනවා මේක දිගේ යන්න පුළුවන් කියලා. අන්නර ඕජාව ලැබෙන පැත්තට තමන්ගේ ජීවන යාත්‍රාව මෙහෙවා ගන්නවා කියන එකට පුත්‍රජානන්සේ හරිය අඩුවෙන් උපදෙස් දීලා තියෙනවා. ඒකට එයාගේ සාමාන්‍ය බුද්ධියට ඉඩ දීලා තියෙනවා. භාවනා කරනකොට තේරෙයි මේ මේ දේවල් වලින් ආතතිය අඩු වෙන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් අසහනිය අඩු වෙන ගතියක් තියෙනවා. දරත් පරිලා අඩු වෙන ගතියක් තියෙනවා. එහෙමනම් මේ දැකපු දේ වඩා වර්ධනය කිරීමට ඉස්ලාම කියනවා මේ දැකපු දේ හම්බ වෙන පළවෙනි මතාවට කියනවා ආසේවන ප්‍රතිල ඉස්ලාම ඇසුරු කරනවා අපි අන්තමට මෙච්චර වගකීම් බහිත සහිත ලෝකෙත් මේ පාසි වලින් වෙච්ච යත්‍රකඩෙත් පාසි අයින් කරපුවාම පිරිසිදු වතුරක් දකිනවා. ඒකේ මේ වගකීම් සහිත ලෝකෙත් වරින් වර වරින් වර ශාන්තියක් ලබනවා. ඊට පස්සේ ශාන්තිය ලැබීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා අපි උපයතප්පය ගන්න යන්නේකොට අපිට සිද්ධ වෙනවා ඒ තමන්ගේම අත්දැකීම් ටික නැවත නැවත යොදමින් අර ඒ ලැබිච්ච විරාග සංඥා වර්ධනය වෙන විදි ආකාරයකට කරුණු කාරණා යොදා ගන්න. ඒ කරුණු කාරණා යොදා ගැනීමේ සාමාන්‍ය බුද්ධිය තමයි මම මතක් කරේ සරුවඥාන්තයෙන් දෙන එකක් නෙවෙයිකට අපිට ඇත්තටම අපිට ඇති වෙන්න ශිල්පීය ඥානෙ තියෙනවා. ඒක බුදුජානනාංශයේ සඳහන් කරනවා අත්තිකේයු පඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාර තියෙනවායි කිය. අපි යෝගාස්ම සංස්ථා ඒක තමයි අරගෙන තියෙන්නේ උද්දෘත පාඩේට අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ උඹට යන්න ඕනේ එතෙන්ද නම් පාර තියෙනවා. ඒකට මේ කවුරුත් උපදෙස් දෙනකන් ඉන්න ඕනේ නැහැ. ආන්න මේ විදිහට මේ ඥානය ඒ මොකද්ද ඇති වෙන මේ විරාග සංඥා වැඩෙන්න අනුග්‍රහ කරනවා කියලා එකක් තියෙනවානේ. ඒකට උදව් කරනවා කියන එක අරගෙන බැලුවොත් එහෙම අපි මේ ලෝකේ ඉගෙනගත්ත හැම ශිල්පකින්ම අපිට වැඩ ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හැබැයි මේ ශිල්පවලින් ලැබෙන ලාභ සත්කාරට සම්මාන සිලුකට නෙවෙයි වැඩ කරන්නේ මේ විරාගයේ වැඩෙන පැත්තට. ඒක වැඩිමිට උදව් කිරීම පිණිස ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා විරාගෝ සෙට්ඨෝ ධම්මානං. සිලෝකයේ තියෙන ධර්මයන් අතර ඔක්කොම ධර්ම තියෙන රාගේ වඩන්න විරාගයේ මතුවෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨම ධර්මය කියලා. මේක යෝගාවචරයේ වචන වලින් කියනවා නම් නැත්නම් කමඨහන් වාර්තා කරනකොට ලියවෙන වචන වලින් කියනවා තියෙන කම්මැලිකම, නීරසකම, අනිෂ්ඨිර භාවය, බයසුළු ගතිය, අලුත් ප්‍රදේශ ගියා වගේ දැනෙන ගතිය තමයි විරාග සංඥාවේ පෙර නිමිත්ත. ඒක නිකන් ඉර නගින්න ඉස්සෙල්ලා මේ අපි කියනවා සූර්ය සූර්ය ගමනට ඉස්සෙල්ලා අරුණුක් ගමනේ සිද්ධ වෙනවායි කිය. ඒ වගේ අපි භාවනා කරන යනකොට භාවනා රමුණත් එපා වෙනවා. කැම බීමත් එපා වෙනවා. වරින් වර ඇසුරු කරන අයත් එපා වෙනවා. ඉතින් මේක තේරුම් අරගන්න පුළුවන්කමක් තියෙනවනේ මේ භාවනාවේ ප්‍රයෝජනයක් වශයෙන් වෙන්නේ භාවනා නොකරන වැඩින්නේ තණ්හාව. දැන් මේ කම්මැලිකම නීරසකම එනවා. මෙන්න මේ කම්මැලිකම නීරසකමට අනුග්‍රහය පිනිස ධෛර්යය පිණිස වැඩක් කරන්න මට පුළුවන් ඥානයක් තියෙනවද කියලා කල්පනා කරොත් කල්පනා වෙයි අපි බුදුවරු කී දහහක් දකින්න ඇද්ද කල්පනාව භාවනා කරගෙන යනකොට එන කම්මැලිකම නිසා අපි බුදුහාමුදුරුවොත් අතාරිනවා ධර්මයත් අතාරිනවා සංඝයත් අතාරිනවා ශාසනයත් අතහැරලා දාලා ආ කබලෙන් ලිපට වැටෙන අවස්ථාවල් අපේ වෙච්ච අවස්ථාවල් මෙතෙකයි කියන්න බෑ අපිට කියන්නේ තාම පින මෝරලා නැහැ අපිට තාම මේ ලැබිච්ච මැනික අහුල ගන්න තරම් ඇස පෑදිලා නැහැ. ඒ නිසා දවසක යෝගාවචරය මේ භාවනාවේ ලැබෙන දුක, භාවනාවේ ලැබෙන කම්මැලිකම, භාවනාවේ ලැබෙන මේ නීරස භාවය, භාවනාවේ ලැබෙන මේ පාළු ගතිය තමගේ ජීවන රටාවේ ජීවනේ බැටරිය charge වෙනවා වගේ හිතා ගන්න ගත්තොත් එතකොට තමයි එන්න එන්න විවේකේ ලැබෙයි. කුදකලාව ලැබෙයි. දැන්නමත් ලැබිලා තියෙන. එක්කෙනෙකුටවත් අඩු නැහැ. නමුත් ඒකට නොදකින් කියන එක නෙ තියෙන්නේ. ඒක අපිට එනකොට නීරසයි වෙනවා අපිට. ඒකාකාරී වෙනවා. ඒක බය ගතියක් ඇති කරනවා. අනිශ්චිතතාවයක් ඇති වෙනවා. නිදිමත ගතිය එනවා. එපා වෙනවා. හිතා ගන්න කවදාද මේ විරාග සංඥාව ඇති වෙලා මේකට ලෑස්ති වෙලා ගිය දවසක් මේක එන එක හොඳයි කියලා හිතලා ගිය දවසක් අන්න එදාට මේ මිනිසයා අර පරණ මිනිසයා නෙවෙයි. සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් ඇති කෙනෙක් බාටපත් වෙනවා මේ පාළු ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය මේ පෙරමග විපස්සනා ඥානයක පෙරමග ලකුණක්. ඒකේ විතරයි අපි නොදන්න දෙයක් තියෙන්නේ. වෙන විදියකට කියන අපි දන්න කිසිම තැනක නිවනක් නැහැ. කිසිම දවසක නිවනක් නැහැ. අපි මේ නිවන හරහා නැත්නම් මේ දැනීම හරහා, ශ්‍රද්ධාව හරහා, සති හරහා කරන් නොදන්න දෙයට ශක්තියක් ඇති කරගන්න. ඒතං සන්තං ඒතං පණිතං යද්දං සබ්බ සංකාර සමතෝ හිතාමතා කරන කිසිම දෙයක නිවනක් නැහැ. ඒ නිසා හිතාමතා කරන දේ කරලා නතර කරලා වෙන්න යන දේ සිද්ධ වෙන දේට ලෑස්ති වෙන්න. එහෙම නැත්නම් සබ්බූපතිපටි නිසා ගෝ කිසියම් බලාපොරොත්තුවක් තියාගන්න එපා. එන දේට ලෑස්ති වෙන්න කියලා කියන්නේ භාවනාවේදී සිද්ධ වෙන අලුත් ප්‍රදේශවලට අලුත් දොර කවුරු වලට අලුත් ජනල් කවුරු විවෘත වෙනකොට තමන්ට ඉදිරියට යන්න ධෛර්යයක් ඉදිරියට යන්න ශ්‍රද්ධාවක් එන්න පටන් අර ගන්නවා අන්න ඒකට අනුග්‍රහ පිණිස උපාද උපදවාගත යුතු ඥානය ඒකට කියනවා විරාගානුපස්සනා ඥාන කියලා විරාගය අනුව බලලා රාගය අනුව නෙවෙයි එපා වීම අණුව වැඩෙන වැඩි වඩ වඩා වඩ වඩා ගිහිල්ලා විරාගයේ අණුව පහළ වෙන ඥාණයට තමයි බුදුසසුනෝ ඒතං සන්තං ඒතං පණිතං කියලා කියන්නේ සාන්තයි ඒ ප්‍රණීතයි එනං සැලසුම් හැදීමක් නැහැ ආලවට්ටමක් නැහැ අහවල දෙ ලැබෙනවා කියලා බලාපොරොත්තුකුත් නැහැ ඒක බුදුම පඬිස්සාංශ කියනවා උඹට කරන්න තියෙන යුතුයකම් ටික 100% කරපන් නැත්නම් ආසන්න හේතු කාරණා ඒකට කියනවා ආසන්න කාරණා 100%ක් සපයන්න ඵල අපේක්ෂාවෙන් තොරව. මේක තමයි නිවන කියන්නේ. කරන්න තියෙන උපරිමය කරන්න කිසිම ඵල අපේක්ෂාවක් නැති මේක උත්තරී මනස தත්ත්වයක්. දෙයයන්ට හිතන්න බැල්ලු එහෙම. බ්‍රහ්මයන්ට හිතන්න නිසා දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු මෙන්න මේ වගේ ඵල අපේක්ෂාවෙන් තොරව මේ කරන ක්‍රියාවට තේ සත්‍ති සත්තා දේවා උලාරා ධම්මා නිවානා අබිනික්කමිත්වා නමන්ති නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසෝ ගන්හති පංසකූලං 700ක් බ්‍රහ්මරාජවරු එක වෙලාවක තමන්ගේ විමානෙන් එළියට ඇවිල්ලා ලෝකෙ දිහා බලනවලු සාමාන්‍ය බ්‍රහ්මය බලන්නේ නැතිලු මේකේ බලන්න දෙයක් නැහැ තියෙන්නේ කක්ක විතරයි. ඒසොට ඒගොල්ලන්ගේ ධ්‍යාන කැඩෙනවනේ. ඒ නිසා මේ ලෝකේ දිහා බලන්නේ මොකද මේ එක එකා නියව ගන්න ලෝකයක් නෙමෙයි මේකේ තියෙන කුරුමිරිස් කාපු රිලව් වගේ දකින්න දකින්න එක කොටා ගන්න. කොහොමද මේ 700ක් එළියට බහන වෙලාවේදී නීල කියන මහරහතන් වහන්සේ නමක් සෝම් පිටෙන්න ගිහිල්ලා පාංශුකූලයක් ගන්නවලු මිනිහක් පෙරලලා. ඒකට 700ම වැඳලු අනේ මේ චීනාස්සෝ මහරහතන් වහන්සේ තමන්ගේ විරාගයේ පිණිස මේ ලෝකෙ මේ ඇඳුම් වලට මිනිස්සු මෝස්තර කරද්දී මිනිහක් පෙරලා තියෙන මිනිහක් ඔතලා තියෙන රෙද්දක් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ මේක වතුරකඩේ බඳින දවස් හතක්. ඒ පාරයක් වාරයක් පාසා ඒ දෙවිවරු වන්දි බ්‍රහ්මයෝ වන්දිනවලු. ඊට පස්සේ ඒ ගෙනන නරක කැලි කපලා හොඳට පොඩි කරලා අරගෙන කඩ කපලා මහලා මේ පාංශු කුලේ දරනකොට පාංශුකුලේ පඳු ගහනකොට අවස්ථාවක් අවස්ථාවක් පාසා දෙවිවරු වඳිනවලු බ්‍රහ්මීව වඳිනවලු. අපි මේ ලස්සන රූප සුන්දරිය අඳුමකට කරලා ගිහිල්ලා අවුරුදු 20 දිනුවට පස්සේ දෙයියෝ වඳීද? පිස්සි. පිස්සුද? ඔය අවුරුදු අවුරුදු දවස්වල හැම කෙනාම මූණ අට කරගෙන hina වෙලා කට කනේ තියන දාන ෆොටෝ දිහා බලන්න පිරිලා පැත්තට අයියෝ යක්ෂයෝ යක්ෂණියෝ මොනම ලස්සනක් අද ඊට වැඩිය හොඳ වැස්සට සෙවුනට පස්සේ. ඒක දෙයියොත් වඳිනවා මොකද ස්වභාවේ. ඒ නිසා මේ විරාග සංඥාවට පස්සේ කවුරු හරි මේක මොහාපාණ්ඩ හැදුවොත් ඒක අජුවට යනවා. මොන මවාපෑම කරන්න ගියත් අජුවට යන ස්වභාවය හොඳයි. ඒකට තීටසන්න හොඳයි කියලා හිතන උදුන් මවාපෑමක් නැහැ. කොච්චර හොඳද කියනවනම් තීසොන කවදාකවත් ඔය පිළිකා කියන රෝගයක්වත් ඒඩ්ස් හැදුනා කියලාක්වත් ටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙන වුණාවත් දික්ක සාධන රුවට ගිහිල්ලා තියෙනවා කියලාවත් දොස්තර කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා තියෙනවා කියලා කවදාවත් නැහැ මොකද නැහැ උන්ට ඉලෙඩ ඒක නිසා අපි තීසන් දිහා බලන උන් ලස්සනට විරාග සංඥාවක් තියෙන ඉතින් ප්‍රශ්න වෙලා තියෙනට විරාගානුපස්සනා ඥානයක් නැහැ ඒ නිසා ඒක වටිනාකමක් නැහැ මේ හොඳට කණ්ඩ ඕනේ රාගෙ දිගේ ගිහිලා කාලා දෙන ලෙඩ හැදිලා ආතති හැදිලා ඔක්කොමත් හැදිලා බුදු කෙනෙක් ඇවිල්ලා අපිට කියලා දෙන්න ඕනේ කමක් නෑ ඕක මකන්න පුළුවන් ඕන ප්‍රතිපදාවක් තියෙනවා මෙන්න මේව කරගෙන කරගෙන යන්න ඒකට තමයි තේරෙයි ওই රාගේ සහ තෘෂ්ණාවේ ඉන්නකොට දැදෙන ආතතියත් විරාගයට යනකොට ඒතං සන්තං ඒතං පණීතං කියන එකත් කාලයට අහු වෙන තැනක්වත් දේශයට අහු වෙන තැනක්වත් නෙවෙයි මෙතන ඉන කාටවත් නෑ ඒක නොවි කියලා කෙනෙක් ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ඒක තනවා වඩා ගන්න හැටි දන්නේ. ඒකට අනුග්‍රහ කරන හැටි දන්නේ. ඒක සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න දන්නේ ඒක නිසා අපි අර ප්‍රශ්න ගැන සාකච්ඡා කර කර ඉන්න ප්‍රශ්න වල මුකුත් නැහැ. කොයි වෙලාවක හෝ ඒ විරාග සංඥාව නැත්තම් මේ රාගයේ අනිපැත් වෙනවා දකින්නකොට ඒක මුස්පේන්තුවක් නෙවෙයි. ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක පාළුවත් තනිකමක් නෙවෙයි. ඒක හුදේකලාව. ඒක විවේකේ. ඒක විස්රාමයේ කියලා බලනකොට හිතේවි කවදාහරි අපි එදිනදා ජීවිතේ කොයි වෙලාවක හරි අපිට පිනක් කරන වෙලාවක් කියලා එකක් තියෙනවානේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරා. කරන්න උපරිම පින් කරන්න. ඒක මම කිසිම නෑ. ප්‍රාර්ථනා කරන මට විවේකේ ලැබේවා. ඉච්චරයි. අපිට දැන් වෙලා තියෙන 18ක් මාසයකට හිරගෙදර දැම්ම වගේ විවේකයක් ඇත්තෙම නෑනේ. වැඩනේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා අනේ මට විවේකී කියලා. ඉතින් මේ විවේකී ලැබුණාට පස්සේ උකට කාලකන්නිකම, පාළුව, තනිකම කිව්වට පස්සේ ඉතින් මේ මනසට විවේකය හරි ආදුවට හිටිනවනේ. මොනවද ගන්න පුළුවන් නම් භද්‍ර යවුවනේ. කලු කෙස්ටි වීදී ජීවිතේ ප්‍රථම යාමේදී වයසට ගියාට පස්සේ නැති වෙන මොන කරනද කබයිරිලා ඊටකමක් නැහැ කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ එතකොට විරාගය එනවා පිටට ඇවිල්ලා කරන්න දෙයක් නැහැ බුදුහාම කියන ඕක දැකලා ඔය හොල්මන් දිහා බලලා භද්‍ර යවුනේ කළු යච්චේදී ජීවිතේ ප්‍රථම යාමේදී අරන් කරපල්ලා මේ මගුල කාලා එක එක්ක සතුටින් මැරලා ඒ වෙනුවට මේක ප්‍රයෝජන සලකලා පාවිච්චි කරලා ඒ ලැබෙන රාගයේ අනිත් පැත්තේ එනකොට ඒක අත්තරද්දක් නෙමෙයි කවුරු කරපු හුනියමක් නෙමෙයි කහගරි සාපයක් නෙමෙයි මේක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අගේ ආඩම්බර කරපු දෙයක් කියලා කල්පනාවක් ආවන එක උපදවාගත යුත්තක් ඒක උපදවාගත යුත්තක් කියලාකින් අදහස් කරන අපි ආශේවනය කරලා තියෙනවා භාවිත කරලා නැහැ ඒක බහුලීගත කරලා නැහැ ඉතින් කවුරු හරි ඒක දැකලා ආශය වෙන කරපු කෙනෙක් භාවනා භාවිත කරනවා දකින්නකොට පුදුමාකාර ගෞරවයක් එනවා. අර තේරෙනවා මෙයාට බුදුහාමුදුරගේ පණිවිඩය ඇවිල්ලා තියෙනවා. මෙයා කළ පුරුද්ද තියෙනවා, ආශා පුරුද්ද තියෙනවා, දැක පුරුද්ද තියෙනවා. එයා පුළුවන් තරම් උත්සාහ කරනවා. භාවිත ගණ්‍යවසීගේ බහුලීගත කරපු කෙනෙක් දැක්කයි කියලා හිතන්නේ. ලැබෙන කිසිම චිත්තක්ෂණයක් අහක දාන්නේ පුළුවන් තරම් ඒක විරාගය පිණිස පාවිච්චි කරනවා නම් එමන්ච කොහොමදත් මනුස්සතලෙන් උසස් මනුස්සතලයක ඉන්නේ. උත්තරී මනුස්ස ධර්මතලයකට යන්න පුළුවන්. ඒක නිසා මේ ලෝකේ ඉඳගෙන මෙතෙන්ට යන්න පුළුවන්. ඒ සඳහා විරාගය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ විරාගානුපස්සනාව කරන ඒ කම්මැලිකම පාලුකම නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත බැරිම ස්ථානයේ එකම ක්‍රමයේ බුදු ලොකු chance කියන්නේ ඒකට කැමැති වෙන්න. ඒකට ලෑස්තිලා යන්න. මේක තමයි අපි භාවනා දෙකල යුත්තේ. ඒකට යනකොට ක්‍රමසාවිදි තේරෙනවා. ඒකෝර තේරෙන පටන් ගන්න මෙන්න මේ මේ තැන්වල මට විවේකයි. මේ මේ කෙනා ළඟ විවේකයි. මේ ධර්ම විවේකයි කියලා ඒ අනුපස්සනාව ජීවත් වෙන්න හදනකොට ඒකේ පුදුම ඉක්මනට ක්‍රමසාවිදි තේරෙන පටන් ගන්නවා. මේකට මම කියන්නේ ගැලවිජ්ජාව කියලා. මම කියන්නේ පොල් තෙල් ටිකක් අතේ ගාගෙන ඉන්නවා කියලා. කොස්ක පණ්ඩි ඉස්සල්ලා පොල් තෙල් ටිකක් අතේ ගන්න මොකද දන්නවනේ කොස් කියන්නේ මොනවද කියලා අපි දන්නවනේ මේ කොහොල්ල කියන්නේ මොනවද කියලා. ඉතින් පොල් දෙල් ටිකක් ගහන හිටපුවාම ගෑවෙන්නේ නැතුව නෙවෙයි ගලවන්න ලේසි. ඒ නිසා මේ යෝගාවචරෝ එක්කත් මම වැඩ කරන්නේ පොල් තෙල් ගාගෙනමයි. මේක නැත්තම් කොහොල්ල බබාලා වගේ. ධම්මජානට හොඳට බණ කියනවා කියලා එංගට ඉන්නේ. මම වැලමිටෙන් ඇනලා පනිනවා. ඒ සරුවචනාංශේ කාලතරණ හදාන තියානිට මේ බුදුරජාණන්සේ උත්පාතරණ එළියට බහිනවලු මහා කරුණාවේ. මේ ලෝකයට අනිසෝපත් වේවා කියලා පාත්‍රය පුරා. පාත්‍රය පිරිච්ච ගමන් මහා ප්‍රඥාවෙන් කැලියට යනවා. ඒ අටවචන් වහන්සේ ලස්සනට බෙල්ල දීලා තියෙනවා. ඇයි සර්වචන්සේ උදේට ගමට යන්නේ? පාත්‍රය පිරුණොත් ඇයි කැලියට යන්නේ? මොකද මහා කරුණාව ටිකක් ඕනේ ගමට යන්න. පාත්‍රය පිරිච්ච ගමන් මහා ප්‍රඥාව. කැලියට ගිහිල්ලා දේවතා අනුග්‍රහයක් කරනවා විවේකයෙන් ගත කරනවා. දැන් අපි වෙලා තියෙන්නේ අර මහා කරුණාව ලොකු කරගෙන ඉන්න හරියක් නෑ දැවෙත් එක්කයි පාටි දාගෙන කකබි බී ඉන්න ප්‍රඥාවට ඉඩක් ඇත්තේ නෑ. ඉතින් ඒ නිසා අපි හැමදාම විරාගය වෙනකොට රාග වැවෙනවා. ඉතින් ඒ නිසා මේ පෙරලිය මේ දැනටමත් ආශේවනය කළ දිනක භාවනා ඥානයක් කරගෙන බහුලීගත ඥානයක් කරන්න කිසි කෙනෙක්ගෙන් අහන්න එපා. ඒක හදාකත් ලැබෙන්නේ. මොකද එයා උපයා ගන්න ක්‍රම වෙනස්. ඒ වගේ පිටවන් තියෙන සම්පූර්ණ අපේ දැනුම් දේහය ශරීරයට තමයි ත්‍රිපිටකය කියන්නේ. ඕනම සූත්‍රයක් කියවන. ඕනම සූත්‍රයක් කියවන ਸਰවචනාංශකේ තියෙන්නේ විමුක්ති රස. බුදුන්ස කියන කොහෙට ගිහිල්ලා මොහොතට ඇඟිල්ල ගහලා බැලුවත් ලුණු රස, ලෝණ රසං ඒ වගේ ධර්මයේ තියෙන දිග්ගටම විමුක්ති රසය මිසක් මේකෙන් PhD ගන්න ගියාට, මේකේ MSc ගන්න ගියාට, මේකේ ඩිප්ලෝමා ගන්න ගියාට, මේක දන්නවයි කියලා උඩ දාන්න ගියාට ඒක නිවේ ਸਰවචනාංශේ බලාපොරොත්තු වෙන්නේ පාවිච්චි කරලා දිගින් දිගටම දිගින් දිගට මේ විරාගය නැති විරාගය ඇති කරන මාර්ගය තනවා වඩා ගන්න යනවනම් ඒකට අපි කියනවා ආර්ය ඥානය එහෙම නැත්නම් උත්තරී මනස ධර්ම ඥාන. ඒක පසුගිය අවුරුදු 30 ඇතුළත ශීඝ්‍ර වර්ධනයක් පේනවා. ඔය ඔක්කොම සැප සම්පත් ලැබපු විශාල පිරිසක් ඒ වතහැරලා දාලා ඇවිල්ලා මේකට පදිංචි වෙන්න හදනකොට මේ ගීකේ අතහරිනවා දකින්නකොට භාවනා කරනවා දකින්නකොට පේනවා මේ ඇස්සත්තන්ට පේනවා මේක. ඇස් නැත්තයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි ඇවිල්ලා තියෙන මේ යුගේ අපි මේ ලෝකෙට ආපු මේ යුගේ වෙනකොට මේ විරාග සංඥා නාකි ගන්න මට ටිකක් සොරි කියලා හිතන මේ වෙලාවේ. නාගිට නම් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් බස් එක ගිහිල්ලා. මේ ඉලන්දාරිය ටිකට හුඳ වටින අවස්ථාවක් වෙනවා ඉස්සරහට වෙනකොට. ඕක ජනමාධ්‍ය වල ප්‍රධාන පාත්‍රකාව බවට පත් වෙයි හිටන්ද වෙනකොට. ඒ නිසා දැනටම ලෑස්තිලා ඉන්න ඕ කාමයට ගිජු වෙලා, පෙරේත වෙලා. ඒක පිටිපස්සේ යනවා වෙනුවට විවේකයට කැමති වෙන්න. පුදේකලාවට කැමති වෙන්න. විශ්‍රාමයට කැමති වෙලා මේ Tamanට හම්බෙච්ච මේ බුද්ධෝත්පාද කාලේ මේ Tamanට හම්බෙච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේ Tamanට හම්බෙච්ච මේ ක්ෂණ සම්පත්තිය මේ කල්යාණ මිත්‍ර ඇසුර මේ සද්ධර්ම ශ්‍රවණේ මේ පැවිද්ද කිසි කෙනෙක්ගෙන්ව නැහනේ බාධාවක් ඒකට. කිසිම කෙනෙක් නැහැ මේකට බාධා කරන්න. ඒක නිසා මේ පේන්න තියෙන අවස්ථාව ප්‍රයෝජන ගැනීම පිණිස දැනටමත් මේ වැඩිලා තියෙන මේ විරාග සංඥාව තව තවත් දියුණු කර ගැනීම පිණිස ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් අද දවසේ නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ වැඩෙන විරාගාන පස්සනාවට අනුග්‍රහයට ඥානෙ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.